යම්කිසි ආර්ය ශ්‍රාවකෙක් කිනම් හෝ මාර්ගය නිවැරදි කියලා දැනගත්තාම යම්කිසි ආර්ය ශ්‍රාවකෙක් මොනවාරි පුණුවක් මේක නිවැරදි කියලා අවබෝධ කරගත්තාම එයා තුල ඇති වෙන ප්‍රශ්නයක් සම්මා දිට්ඨිය තුල තියෙන ප්‍රශ්නයක් මේක. මොකද මේ ප්‍රශ්නය එයා දකින්න දේ තුල සැකයක් පහළ වෙනවා. හැබැයි තථාගතයන් වහන්සේගේ දේශනාවට අනුව බුද්ධ අවවාදයට අනුව තියෙනවා මේ විචිකිච්ඡාව සීලබ්බතේ පරාමාසය කියන එක මේ නිරෝධ වෙනවලු. එම නේද තියෙන්නේ. ඒක නිරෝධ වෙනවලු මේ නිවැරදි දැක්ම එනකොට. නමුත් මේ නිවැරදි දැක්ම එනකොට අර ප්‍රශ්නෙත් එනවා. මම වඩන එක හරිද? හරියට වැඩුණාද? මේ දැකපු දේ සම්මාද? මේක තුල අන්තයක් තියනවද? මට වැරදිලාද? නොතේරිලාද? මෙන්න මේ වගේ ප්‍රශ්න එනවා. ඒකට හොඳම උදාහරණය තමයි දැන් අපේ ඉස්සර කෝපයක් තියෙනවා. හැමදාම අපි කෝපෙම උදාහරණයක් ගන්න නිසා වෙන එකක් ගන්න ඕනේද? කමක් නැහැ නේද? අපි ඉස්සර අපිට දැන් කෝපයක් තියෙනවා. මේ කෝපය අපි සම්මාවෙන් දකිනවා. හරිද වැරදිද? කෝපය සම්මාවෙන් දකිනවා. මිත්‍යාවෙන් නෙමෙයි සම්මාවෙන් දකින්නේ. අරිද වැරදිද? සම්පූර්ණයෙන් වැරදි. හැබැයි මේ පෘතුජන කෙනෙක් මාර්ගය ඵලයක් අවබෝධ මොකවත් නැහැ. දන්නේ නැහැ මොකවත්. ඔය කාලා බිලා ඔය ඉන්නවා. එයාට පිකින සම්මාවෙන් දකින්න කාරී. ඇයි මොකවත් නැති කෙනාට පාළුවක් මොකද්ද එකක් තියනවා වාගේ තමයි. වත්කමක් නැහැ රස්සාවක් නැහැ මොකවත් නැහැ උදකලා මේ වාඩි වෙලා රැවදියා බලන් ඉන්නවා. එහෙම එකක් එයාට තියෙනවා. මොකද්ද? පහළුවක් තියෙනවා. ඒකත් යාට ලොකු සම්පතක්. මොකවත් නැති එකට ඒකත් ලොකු දෙයක්නේ. එහෙනම් මේ කෝපය සම්මාවෙන් දකින්න එකේ තියෙන දෝෂය මොකද්ද කියලා අහුවම දකින්න නිසා එතන එක්කෙනෙක් ඉන්නවා. දක්ම තුල ප්‍රශ්නයක් නැහැ. දකින්න දේ තුල ප්‍රශ්නයක් තියෙනවා. දැන් අපි මේ ආර්ය මාර්ගය තුල යමක් දකිනවනේ. ඒ දකින දේ සම්මා වුණත් ඒකත් එක්ක අර පුද්ගලයාත් නඩත්තු වෙනවා. අපි තුල දකින්න එකක් නෙමෙයි තියෙන්න ඕනේ, දැක්මක් තියෙන්න ඕනේ. ශ්‍රවණයක් නෙමෙයි තියෙන්න ඕනේ. ඇසීමක් තියෙන්න ඕනේ. ආහන එකක් නෙමෙයි. ආහනකොට කෙනෙකුත් එක්ක තමයි හැරෙන්නේ. ආහන එකක් නෙමෙයි. ඇසීමක් තියෙනවා. දැනගන්න එකක් නෙමෙයි තියෙන්න ඕනේ. දැනීමක්. තේරුම් ගැනීමක් නෙමෙයි තියෙන්න ඕනේ. තේරුමක්. අවබෝධ වීමක් නෙමෙයි තියෙන්න ඕනේ. අවබෝධයක්. සිතෙනවා නෙමෙයි. සිතීමක් තියෙනවා. මෙන්න මේ මේ දෝෂය තමයි අර සැකයට හේතුව. ඇයි මම දකින්නවනේ? දකින්න නිසා ඒ දැකපු දෙයට සීමාවක් තියෙනවා. ඒ නිසා මට දෝෂයක් එනවා මේක හරියටම දැක්කද? දැක්කේ නෑ. දැක්මක් තියෙනවා. දකින්නවා කියන එක නෙමෙයි දැක්මක් තියෙනවා. ඒ දැක්ම තුල දෝෂයක් නෑ. ඇයි දෝෂයක් නැත්තේ? ඒකට සීමාවක් නෑ. සීමාවක් නැති කිසිම දෙයකට ප්‍රශ්නයක් එන්නේ නෑ. ඇයි මේ මෛත්‍රියටයි ආලයටයි අතර ප්‍රශ්නයක් තියෙනවා. ආලය කියන්නේ මොකද්ද? ලබා ගැනීමේ අරමුණු ඇතුව ඇති වෙන බැඳීමක්. මෛත්‍රිය කිසිම බලාපොරොත්තුවක් නැතුව ලෝක සත්‍ය වෙනුවෙන් ඇති වෙන එක. ඒක පාරමිතාවක්. මෛත්‍රී පාරමිතාව. එහෙනම් මෛත්‍රිය ගුණයක් වශයෙන් වඩන කට්ටියට කවදාවත් කම්පාය දෙන්නේ නැහැ. අරයා මාව දාලා ගියා. ශ්‍රාවකයා මගෙන් ඈත් වුණා. මේ ශ්‍රාවකයා කියන්නේ නැතුව පලා ගියා. ප්‍රශ්න නැහැ. කොහේ හිටියත් හොඳින් ඉඳී. ශ්‍රාවකයා ගියේ නිකන් නෙමෙයි කමටන් අරගෙන ගියේ. වඩයි. කොතනින් හරි ආ වඩයි. මෛත්‍රියට එම තිනවා. ආලයට දාලා ගිය ගමන් එක්කන් ගියේ කවුද? කොහාටද ගියේ? ඔහෙලා ගිහලා මරන්න හිතෙනවා. ඇයි? අර බලාපොරොත්තු දෙක සීමා සහිතයි. එහෙනම් මේ දකින්නවා කියන එකත් දැක්ම කියන එකත් අතර අර ප්‍රශ්නේ තියෙන්නේ අර මෛත්‍රය යාලේ වගේ අර සීමා සහිත සීමා රහිත සීමා සහිත වෙන හැම තැනම ඔය කියන දෝෂය තියෙනවා ආර්යවරුන්ට තමයි වැඩිපුර තියෙන්නේ. මේක දන්නේ නැති කෙනා මොකවත් දන්නේ නේද මොකවත් ප්‍රශ්න ඔය වැටලා නිදා ගන්නවා. ඇරිලා වැටට යනවා. ආයෙ ගෙදර එනවා ප්‍රශ්නයක් නැහැ. හැබැයි මේ මාර්ගය වඩන කෙනා කොච්චර විවේකයෙන් හිටියත් එයා තුළ මේ සැකේ පාළ වෙනවා. ඇයි? එයා තුළ තියෙන දැක්මක් නෙමෙයි දැකීමක්. ඇසෙනවා නෙමෙයි එයාට ඇසීමක් පවතිනවා. ඒ නිසා ප්‍රශ්නයක් තියෙනවා. මේ සැකය කියන එක පාළ වෙන්නේ අර දකින්න දේ තුල. පේන දේ තුල නෑ. දැන් කෝපය තුල තියෙන දෘෂ්ටිය මොකද්ද? කෝපය තුල තියෙන සම්මා දෘෂ්ටියද මිත්‍යා දෘෂ්ටියද කියලා වුවාම අපි කියන කෝපය මේකක් නෑ. හැබැයි කෝපය දකින්න කෙනාට සම්මා මිත්‍යා කියලා දෙකෙන් එකක් තියෙන්න පුළුවන්. දෙකෙන් එකක් අනිවාර්යෙන් තියෙනවා. ඒක යහපත් ලෙස දැක්කාම සම්මා දෘෂ්ටිය. අයහපත් ලෙස දැක්කාම මිත්‍යා දෘෂ්ටියක්. එතකොට මේ දකින්න කෙනා තුලයි දෘෂ්ටිය හැදෙන්නේ භාණ්ඩය තුල දෘෂ්ටියක් නැහැ. රාගය ඇති වෙන්නේ මිනිස්සු කෙරෙයිද ඒ මිනිස්සු දකින සිතේද? සිතේ. දකින සිතේ ප්‍රශ්නේ තියෙන්නේ ඒ දකින දේ තුල ප්‍රශ්නේ නැහැ. මෙන්න මේක નિවරදි කරන්න පුළුවන් නම් අර සැකේටක් ගලා දෙනවා. මේක සාමාන්‍ය සරල පියවරක්. සරල පියවරක්. ඊළඟ පියවර මේකෙත් පොඩ්ඩක් ඇඩ්වාන්ස් එකක්. දකින්න දේ තුල සැකේ දුරු කරන ක්‍රමේ සම්මාව තුල දෝෂය හදන ක්‍රමේ දැන් යමක් දැක්කා ඒ දැක්ක දේ හරියටම හරි කියලා කිසිම සැකයක් නැතුව ශ්‍රද්ධාවෙන් ඒක පිළිගන්නවා ශ්‍රද්ධාවෙන් පිළිගන්න පිළිගත්ත ගමන් අරක යනවා අසූමා ශ්‍රාවකයා ඇත්තටම හිටියද දන්නේ දැන් සැකයක් තියෙනවා නෑ හිටියා ඒ කාන්ත වශයෙන් හිටියයි කියලා කිව්වම දැන් සැකෙට මොකද සැකේ යනවා සම්පූර්ණ ශ්‍රද්ධාවෙන් පිළිගන්න මානසිකත්වය හැදුවාම ඔය ප්‍රශ්නේ විසඳෙනවා. අපට තේරෙන දේ නිවැරදි කියන විශ්වාසය අපි තුල නැත්තම් දැන් සැකේට රින්ගන්න හරි ලේසිනේ. අපිනේ පාර හැරලා තියලා තියෙන්නේ. අපිනේ දොරවල් හරින්නේ සැකේට ඇතුළට එන්න. මේ කියන මාර්ගය මම වඩනවා, පුරුදු කරනවා. දවස ගානේ නිවීමක් දැනෙනවා. හරියටම හරි මේක. අබමල් රේනුවකින්වත් සැකයක් නැතුව ස්ථීර වශයෙන් මේක දැක්කාම ඒක ස්පර්ශ කළාම අර කින සැකේ පාළ වෙන්නේ ඒක දෙවෙනි ක්‍රමය. ඒක සැක නැතුව දකින්න ඕනේ. තමන් වඩන මාර්ගය තුල තමන්ට සැක තියෙනවා නම් කොහොමද මාර්ගයක් වැඩෙන්නේ? වැඩෙනකොට අපි ඒක නිවැරදිද හරිද කියලා බලන්නේ කොහොමද? වැඩෙනකොට නිවීමක් ඇති වෙනවද? ඒක හරි. නිවීමක් ඇති වෙන්නේ වැරදි. එහෙනම් මට නිවීමක් ඇති වෙනවා නම් ඇයි සැකයක් අපි නඩත්තු කරන්නේ? ස්ථිර වශයෙන් මේක හිතන එක හරියටම හරි. කවුරු ඇවිල්ලා කිව්වත් මොනම කිව්වත් මොනම පරිසරයක මොනම වෙනසක් ඇති වුණත් ඒක කරේ සැකෙන්නේ නැහැ. එහෙනම් අරකින විචිකිච්ඡාව පාළ වෙන්නේ නැහැ. ස්ථීර වශයෙන්ම සැක නැතුව දැනගන්නවා. ඒක දෙවෙනි එක. පළවෙනි එක මොකද්ද? මොකද්ද පළවෙනි එක කිව්වේ? පැහැදිලිද? සැකයක් එන්නේ ඇයි? දැකීලා මදි. දැකීම තුලනේ දැක්ම තුලයි නැත්තේ. දැකීම තුල ප්‍රශ්නේ තියෙනවා. ඒ කියන්නේ ඒක හරියට තේරිලා නැහැ. යමක් දකින්නකොට අපි වඩන්නේ මොකද්ද? ආර්ය අෂ්ටාංගික මාර්ගය. සතර සතිපට්ඨාන. ඒක තමයි. ඒක තමයි. නමුත් අපි පොඩ්ඩක් වෙනස් කළා. දැක්කා දැක්කා දැක්කා පමණයි. දැන් මෙතන මොනවද කළේ? දැක්ක දේ දැක්ක තැනින් නවත්තනවා. ඉදිරියට යන්න දෙන්න. කර්ම හැදෙන්න දෙන්න. ඒ කර්මය එතනින් නවත්තනවා. අපි ඒක නෙමෙයි තව පොඩ්ඩක් වෙනස් කළා කමටාන. දැක්ම තුල කෙනෙක් ඉන්නවා. දැක්ම දැකීම තුල නෑ. අර ඒ කියන්නේ Taman කෙනෙක් තුලින් කරන දේ තුල පුද්ගලයා ඉන්නවා. කෙනා නැතුව කරන දේ තුල ඒ ප්‍රශ්නේ නෑ අපට. දැන් දැක්කොත් දැක්කොත් කරන එකක්ද නැද්ද? කරන එකක්. දැක්කා කියන්නෙම කෙනෙක් ඉන්නවනේ. හැබැයි දැකීමක් තියෙනවා. ඇසීමක් තියෙනවා, දැනීමක් තියෙනවා. එතන ඉන්නවද කෙනෙක්? අන්න එතනට මානසිකත්වය හදනවා. ආයතන හයෙම ඒක හදනවා. ඔව්. දැක්මක් තියෙනවා, දැකීමක් නැහැ. ඇසීමක් තියෙනවා, අසන්නෙක් නැහැ. ඔන්න ඕක පුරුදු කරනවා. මේ සමානි වැරදි කරනවා. කරනකොට අර පුද්ගලයා පොඩ පොඩ අයින් වෙනවා. පුද්ගලයා අයින් වුණොත් පුද්ගලෙක් නැතුව සැකයක් එන්න පුළුවන්ද? සැකයක් ඉන්න බෑ. පුද්ගලයා ඉන්න නිසා තමයි සැකේ ඉන්නේ. අපට යම්කිසි මාර්ගයක් පිළිබඳව, කමඨාණක් පිළිබඳව සැකයක් පහළ වෙච්ච ගමම ස්ථිර වශයෙන් ඒ ආර්ය ශ්‍රාවකයා දැනගන්න ඕනේ මන් තුල කෙනෙක් ඉන්නවා. මන් තුල කෙනෙක් ඒ ඉන්න නිසා තමයි සැකේ ඉන්නේ. කරුවල යනකොට බයක් දැනෙනවා. සද්දයක් දැනෙනකොට මේ සර්පෙද්ද දන්නේ මේ මොනරි. ඒ එන්නේ ඇයි? කෙනෙක් ඉන්නවා. කෙනෙක් ඉන්නවා. සෝතාපන්න කෙනාට ජීවිත ආසාව තියෙනවද? ඇයි? ජීවිත ආසාවක් නැති. ඇයි? ඒ සම්මා දිට්ඨිය එනකොටම මිත්‍යාව ගැලවිලා යනවා. එයා කර්මානුරූපී ලෝකේ ජීවත් වෙන කෙනෙක්. හැමදේම යහපත් ලෙස පිළිගන්න කැමති කෙනෙක්. ඒ විදිහට ජීවිතය හැඩගස්සපු කෙනෙක්. එනම් ප්‍රශ්නයක් එන්න බෑ යා තුල. ජීවිත ආසාවක් නෑ යාට. එහෙනම් අපි තුල සැකයක් එනවයි කියලා කියන්නේ අපි තුල අවබෝධයක් තියෙන්න පුළුවන්. හැබැයි තියෙන අවබෝධය පරිපූර්ණ වෙලා නැහැ. 11 වසරට ඇතුල් වෙච්ච ගම අපි කියනවාද ඕ ලෙවල් සිස්සේ කියලා? නෑ. තාම ඕ ලෙවල් ලියන්න නෙමෙයි. පෙරේද නෑ පන්තියට ඇතුළුනේ. ජනවාරි මාසේ දවස් දෙකකින් ඉස්කෝලේ පටන් ගත්තා ඇතුල් වුණා. ඇතුල් වෙච්ච ගමන් එයා ඕ ලෙවල් සිස්සෙක් නෙමෙයි. 11 වසර සිස්සෙක්. ඕ ලෙවල් ලිව්වම තමයි එයා ඕ ලෙවල් කරපු කෙනෙක්. එතකන් එයා එහෙම කෙනෙක් නෙමෙයි. ඒ සම්බන්ධයෙන් පුහුණුව ලබන කෙනෙක්. සම්මාදිට්ඨියටපත් වුණාට පස්සේ මේ සම්මාදිට්ඨිය පරිපූර්ණ වුණාට පස්සේ ඒ පරිපූර්ණ අවබෝධය තුලින් තමයි එයා සකු르දාගාමි මාර්ගය වඩන්නේ. සකදාගාමි මාර්ගය තේරුම් ගන්න, සකර්දාගාමි ඵලය තේරුම් ගන්න. සෝතාපන්න ඵලයේ සම්පූර්ණත්වයට එන්න ඕනේ. ඒ ඵලය පරිපූර්ණ නැත්නම් අරක තේරුම් ගන්න බෑ. දානේ හතට හම්බෙච්ච ගමම ඒ දානේ තියෙන රස අපි දන්නවද? හතට හම්බුණා. දැන් අයිතිකාරයා මම. ඒ කියන ඒ ඒ කැම වේලේ එහෙම නැත්නම් දාන වේලේ අයිතිකාරයා මම. කවුරුත් නැහැ ඒකට අයිතිය කියන්න. හැබැයි ඒක මගේ කයේ කොටසක් වුණාද නැහැ. ඒ ඒ ආහාරය තුල තියෙන රස වර්ග ඒක තුල තියෙන මානසිකත්ව පිළිබඳ මොකවත් මන් දන්නේ නැහැ. හැබැයි අයිතිකාරයා විතරයි මම. ඒ අවබෝධය දැක්කා විතරයි. ඇසින් ඒක දැක්කද කනින් දැක්කද නාසයෙන් දැක්කද දිවෙන් දැක්කද චරිතයෙන් දැක්කද සිතවිලි වලින් දැක්කද තාම සිතවිලි වල දෝෂ තියෙනවනේ චරිතයේ දෝෂ තියෙනවනේ අපගේ සම්මා දිට්ඨියේ අපි ජීවත් වෙන පරිසරය තුලත් අපට දෝෂ තියෙනයි. පරිසරය තුල පරිපූර්ණ වෙලා නැහැ ඒක. හේතුඵල ධාමෙන් පැය 24ම ඉන්නවද? නැහනේ. ඒ කියන්නේ ඒක තාම සම්පූර්ණ වෙලා නැහැ. දෝෂයක් තියෙනවා. එහෙනම් සම්මාවක් Taman තුල ඇති වුණාම ඒ සම්මාව ඊළඟ ඵලයට යන්නේ මේක මෝරුවාම. මේ රන්න ඕනේ. මේක මෝරලා මේ තුල තියෙන අවබෝධය හොඳට දැනුණාම වැඩි වුණාම තමයි ඊළඟ කයට තේරෙන්නේ. මේක ආයෝජන වෙලා තමයි අරක වැඩෙන්නේ. අරක ආයෝජන වෙලා අනාගාමී වැඩෙනවා. අනාගාමී ආයෝජන වෙලා අරියත් වැඩෙනවා. එහෙනම් මේ අවබෝධය පියවරෙන් පියවරට යන්න නම් ඒ පියවර තුල පරිපූර්ණත්වයක් එන්න ඕනේ. එහෙනම් අපි ගොඩාක් දුරට සම්මාවල් දන්නවා, ගොඩාක් දේවල් අපි අහලා තිනවා. පුරුදු කරලා තියෙන අපේ ජීවිත කාලේ වැඩිපුරම මේ කාලවක වානේදී අපි පුරුදු කරන්නේම සම්මාව. ඇයෙන්නේ සම්මාව, සාකච්ඡාව සම්මාව. එහෙනම් ජීවිත කාලේ පුරාවටම මේකම කරනකොට මේක පිළිබඳ අවබෝධය වැඩි වෙනවද නැද්ද? වැඩි වෙනවා. හැබැයි වැඩි වෙන අවබෝධය තුල ඒ අවබෝධය දකින්න කෙනෙක් හිටියොත් මේක තමයි කිව්වේ මේ මේ නාම රූප මේම ඇදෙන්නේ. මේ මෙයා දකිනවා. එයා තේරුම් ගන්නවා. එයාට දැනෙනවා. දැන් මේ කියන වචන හැම එක තුලම කෙනෙක් ඉන්නවා. ඒ නිසා සීමාවක් තියෙනවා. සීමාව තිබුණොත් සැකේනවා. සීමා රහිත වුණොත් සැකයට යන්න බෑ. සැකේ අල්ලන්න බෑ. ඇයි? සීමාවක් නැහැ. අල්ලන්න පුළුවන් තමයි සැක හැදෙන්නේ. දැන් මිනිසුන්ට කෝපපින් අංගන සැක හැදෙනවා. වැටෙයි. මේ මොනවාර ප්‍රශ්නයක් වෙයි. අවකාශය ගැන සැක ආපු කෙනෙක් ඉන්නවද ලෝකේ? ඇයි? අල්ලන්න බෑනේ. ඒ නිසා ඒක පිළිවන් සැකෙන්නේ නැහැ. ඒක සීමා රහිත එකක්. හැබැයි සිලින්ඩරයක් ඇතුළත අවකාශය පුරවලා තියෙන උලම් පුරවලා තියෙනවා. අපි මොනවාර නමක් ගාලා තියෙන මේක මේ වායුව තියනවාද? ඒක බුරුල් කරන්නයි එළියට යයි සැකයක් එනවා. තද වෙලා දෙක හොඳට බලනවා. හැබැයි ඒක දැන් වායු ගෝලයේ තිබුණා සැක තිබුණාද? නැහැ. සීමා රහිත නම් සැක නැහැ. සීමා රහිත වෙන හැමතැනම සැක තියෙනවා. එහෙනම් ආර්යවරු වඩන මාර්ගය තුල ඒ දකින්න සම්මාව සීමා කරගත්තොත් ඒ උත්තමයා සැකයට ගොදුරු වෙන සැකේ කියන දැලයට අවු වෙනවා එයා. ඒක අර විචිකිච්ඡාව කියන අර පුදුජන සැකයක් නෙමෙයි. සම්මාව තුල ඊළඟ ඵලයට යන්න බැරුව මේ ඵලය තුල දීර්ඝ කාලයක් පවතින ඇති වෙන මේ මෝහය. එහෙම නැත්නම් පටලවිල්ල. අනවබෝධයක් කියලා කියන්න පුළුවන්. අවිද්‍යාවේ ස්වરૂපයක් තමයි ඒක. ඇයි ඊළඟ ඵලයේ වැඩෙන මේක සම්පූර්ණ වෙන්නේ මේක සීමා වෙන නිසා සීමාවට සාපේක්ෂව යාතුල දෝෂ ඇති වෙනවා. ඒක විචිකිච්ඡාව කියලා කියනවා. සැකේ. දකින්න දේ තුල දෝෂයක් තියෙනවා. දැක්ම තුල දෝෂයක් නැහැ. 100න් විතරයි ඒක යන්නේ. මම යනකොට මගේ ඇස් වලට ඕම පේනවා. මොනවද වංශ දැක්කේ? දැක්කේ දැක්කේ නැහැ. හවංකව මගේ හදවතටම දැනෙනවා. මගේ සිතට තේරෙනවා. අවබෝධ වෙනවා. මම මොකවත් දැක්කේ නැහැ කියලා. මේ මින්නකොට ඇස් වලට පේනවා. ප්‍රශ්නේ තිබුණේ නැහැ. ලස්සන කොඹ ගස් තියෙන එක ගලවලා වෙන තැනක හිටවන. එතකොට එතන ගොඩාක් ගස් පව් කරගෙන ආව එක ගහකටවත් එහෙම හිතුන්නේ නැහනේ. අර ගාට විතර ඒ කියන්නේ එයා දැක්කා ඒ ගා. අනිත් ගස් පිළිබඳ කර්ම නැහැ අර ගාට කර්මයක් තියෙනවා. එයා ඒක උපාදානය කළා. Tamange කළා. ඒක නඩත්තු කළා. ඒක පරිස්සම් කරන්න, ඒ වෙනුවෙන් ජීවිතේ කැප කරන්න, ඒ වෙනුවෙන් වේසෙන්න, ඇලෙන්න, ගැටෙන්න. ඒක හදාගත්තා. එතන වැරදුනා. ඒ ගා මම තිබ්බේ නැහැ. ඉබේ වැහිච්ච එක. ඉබේ වැවුනනේ ඉතුරු ටිකත් වැහි. මම මොකටද ඒක ගලවගෙන ගිහලා හොඳ තැනක හිටවන්නේ? ඒක සුදුසු තැන තමයි පළවෙලා තියෙන්නේ. ඇයි මම ඒකට එතන සුදුසුයි කියලා කියන්නේ? ඇයි ඒක පළවෙන්න කලින් ගහ දන්නේ නැද්ද ඒකට සුදුසු තැන? එයාට සුදුසු නම් මට තියෙන ප්‍රශ්නේ මොකද්ද? ඒ ගයේ නිර්මාතෘ මම නෙමෙයි. ගහට සුදුසු තැන එයා පළවෙලා තියෙනවා. ඊටු ටිකක් පළවෙයි. ඒක අපේ ප්‍රශ්නේ නෙමෙයි. මෙන්න මේ මේ දෝෂේ නිවැරදි කරන්න ඕනේ. මේක තමයි අර කමඨාන තුල තියෙන දෝෂය. මේ පියවර දෙක ගොඩක් දුරට ඇති ඊළඟ එක ටිකක් අර චිත්තානුපස්සනාවත් එක්ක යන මේ ටිකක් ඇඩ්වාන්ස් එකක්. මේ දෙක පුරුදු කළාම මේක මේක හරියනවා කියලා මට හිතෙනවා. සැකේ දුරු කරන්න. තුන්වෙනි පියවර දැනගන්න කැමතිද? යම්කිසි ආර්ය ශ්‍රාවකෙන් තමන් වඩන සම්මාව තුළ සැකයක් ආපු ගමන් සම්මාව අතහැරලා සැකේ සම්මාව කරගෙන මාර්ගය කරගෙන ඒක වඩනවා වැඩිපුර සැකය තුල නියලුනාම ඒ සැකය තුල තියෙන අවිද්‍යාව යට තේරෙනවා. අවිද්‍යාව දුරු වෙච්ච ගමන් මාර්ගයයි සැකය දෙක එකට එකතු වෙනවා. දැන් එයා ජීවිතේ සසරෙන් එතර වෙනවා. ඔක තමයි චිත්තානුපස්සනෙන් තෙන තුන්වෙනි උත්තරය ඒක. සම්මාව වඩනවා. සම්මාව සීමා සහිත නිසා සැකයක් එනවා. සම්මාව අතහැරලා සැකේ මාර්ගය කරගෙන කමටහන කරන එක වඩනවා. සැකේ පවතින්නේ හරියට තේරෙන තාක්කල් පවණයි. තේරුණ ගමන් සැකේ අයින් වෙනවා. සැකයක් පවතින්නේ නැහැ සම්පූර්ණ තේරිච්ච ගමන්. ඒක තුල ඒක කමඨාන කරගෙන වඩනකොට සැකේ සම්පූර්ණ තේරෙනවා. තේරිච්ච ගමන් අවිද්‍යාව අයින් වෙලා විද්‍යාව වෙලා අර කියන සම්මාවත් එක මේක එකතු වෙනවා. ඒකේ කොටසක් වෙනවා. මාර්ගය සම්පූර්ණ වෙනවා. ඒක අයින් කරන්න තියෙන තුන්වෙනි ක්‍රම වේදී. ක්‍රම තුනම උපයෝග කරලා බලන්න. වෙන මොනවද ප්‍රශ්න තියෙන්නේ? අරක චිත්තානුපස්සනාවෙන් විතරයි වැඩෙන්නේ. සම්මාව හරියට තේරුම් ගන්න ඕනේ. ඒක තුල ඇති වෙන සැකේ වෙන් වශයෙන් දකින්න ඕන. හරියට මේක තමයි සැකේ සීමාව, මේක සම්මා සීමාව. සම්මා සීමාවෙන් අයින් වෙනවා. සැකේ සැකේ කමටාන වශයෙන් වඩනවා. සැකේ හරියටම තේරුණාම තේරුණාට පස්සේ සැකේට ඉන්න බෑ. සැකේ දුරු වෙනවා. හොඳම උදාහරණය තමයි ඔබ වහන්සේලා දැන් 79ක් ඉන්නවා. ස්වාමීන් වහන්සේලා 79ක් ඉන්නවා මෙතන. සර්පය කල්ලා ලොකු හඳුරු දාන මැදට ආඳුරු කොල්ල බල්ටි ගහගෙන හඳන ගලවගෙන දුවනයි ණයෙක් දැම්මනේ ඇඟට. බඩ මුට්ටු පාත්‍ර උඩින් පෙරලිලා යන්නේ ඔක්කොම. එක නමක් විතරක් ඉන්නවලු වාඩිලා බලාගෙන ඉන්නවා. ගුරුවරයා ලොකු ප්‍රශ්නේ 79 69 නමක් ආගියතක් නෑ. ජනල් වලින් බනලා ගිහින්. එතන හැවත් අරම ඔක්කොම අමතක වෙලා, මහානකම් අමතක වෙලා. හරුණාන් සිතර බලාගෙන ඉන්නවා. රහතෙද්ද දන්නේ නැහැ කියලා ළඟට ගිහින් බලනකොට සෝතාපන්නත් නැහැ. ඇයි ආයස්මතෙන් දිව්වේ නැත්තේ? ස්වාමිනේ මේ නයා කියන්නේ මේ නයා රාජනාගයාගේ කුලේ ආවල් වංශයේ කෙනෙක්. මෙයාගේ විසදල එන්නේ උන්ට මෙයාගේ හඟට මොනාර පාරක් වැදලා තරහා ගියොත් විතරයි. කොපුව ඇතුලේ තියෙන්නේ. මේ නාගයාගේ ඔළුවෙන් විතරක් නෙමෙයි නැට්ටෙන් අල්ලන්නත් පුළුවන්. නැට්ටෙන් අල්ල වට දෙකක් කරකවම පුරු කැරෙනවා. පස්සේ මෙයාට කන්න බෑ. දස්ත කරන්නේ ඔළුවෙන් අල්ලලා මෙයා ඕනනම් අපිට වෙන වැඩවල වලට අම්බ කරන්න පාවිච්චි කරන්නත් පුළුවන්. මේක සාමාන්‍යයි. ගැව්වට ප්‍රශ්නයක් නැහැ පැය 3ක් යනවා විස නගින්න. ගුරුවරයා කල්පනා කරනවා මෙච්චර නයි ගැන දන්නේ කොහොම මොනවද කළේ මං අයිකුන්ට කියන්නේ අයිකුන්ට කියන ණයට බය නැහැ. එහි කයි මේ මනුස්සයා කිව්වේ නැත්තේ. ඇයි ණයාගේ විස්තරය දන්නවා. වැළුවා මෝ එච්චර දරුණ එකේ නේ ඌ ගණන් ගත්තේ නැහැ. අර කට්ටිය බඩු මුට්ටු පෙර එක්කෙනාට එක්කෙනා පැටලිලා. තමන්ගේ පාත්‍රෙ මේ දුවන වේගෙට වෙන කෙනෙක්ගේ පාත්‍රය අරන් ගිහලා. ඇයි පැටලිලා. අට නමයක් දුවලා. අරයා විතරක් දිවෙනයි එයා නයා ගැන දන්නවා. ඒ නිසා එයාට බය ඇතුන්නේ එයා දන්නවා මේ නයා මොන වංශයක් කෙනෙක්ද? මුට තරහා යන්නේ කොයි වෙලේද? මු කෑම කන්නේ කොයි වෙලේද? නිින්ද යන්නේ ඔක්කොම දන්නවා. අයිකුන්ට කියන්නේ. දැන් අපිට බය ඇති වෙන්නේ සැක ඇති වෙන්නේ ඇයි? අපි සැක ඇති වෙන කාරණාව හරියට දන්නේ අර 69 ලිස්ට් එකේ අපි ඉන්නේ. ණය ගැන දන්න නිසා පාඩුවේ ඉන්නවා. ණය කලබල නම් පාඩු ඇයි එයාට ඒක ප්‍රශ්නයක් නෙමෙයි. එයා දන්නවා. ඒ ණය ගැන විස්තරය දන්නවා. සැකේ මොකද්ද කියලා දන්නේ නැති නිසා අපි සැකයට ගොදුරු වෙන හවු වෙනවා. ඒක සම්මාව කරගෙන වඩනකොට ඒ සැකේ හරියටම තේරුණාම සැකේ පිළිබඳව සම්පූර්ණ බය යනවා. සැකේ සම්මා වුණා. සරල දෙයක්. ඒ අයිකොන්ටක කතාව අපි ගත්තේ උපමාවකට මේක හොඳට තේරෙන්න ඕන නිසා ඒ නිසායි මම නයි අල්ලන්න යන්නේ අපි. නමුත් ඒක තමයි ඇත්ත. ඒක තමයි ඇත්ත. ඒ නිසා කලබල වෙන්න. ඒ නයි වර්ග අඳුරනවා. සැර නයි කවුද? සැර අඩු නයි කවුද? ඔක්කොම අඳුරනවා. ඒ නිසා කලබල වෙන්නේ නයාගෙන මොකවත් දන්නේ ගැරන්ඩියක් දැම්මත් ඔක්කොම කඩාගෙන දුවනවා. දොර හැරලා තියෙන නමුත් යන්නේ ජනේලෙන්. ජනේලෙන් නැගලත් නැහැ. කොහොම ගියාද කියලා ඒගොල්ලෝ දන්නෙත් නැහැ. යන වේගෙට ගිහින් ජනේලෙන්. ඇයි ණයා ගැන දන්නේ? දන්නේ නැති නිසා මේ ප්‍රශ්නාවේ. සැකය ඇති වෙන්නේ සැකය කුමක්ද කියලා හඳුනාගත්තේ නැති නිසා. ඒ සැකයට හේතුව දන්නේ නැති නිසා. ඒක දන්න ගමන් සැකේ යනවා. මිනිස්සෙක් එනවා. මේ මිනිස්සයා නම් ඇවිල්ලා ඉන්නේ කෝප්පපින්ගම් හොරකම් කරන්න. අපිට සැකයක් එනවා. හැබැයි මේ මිනිස්සයා ආර්ය කෙනෙක්. එයාගෙන් කවදාවත් ලෝකේ සත්වයට මොකවත් වෙන්නේ නැහැ. එයා ශ්‍රේෂ්ඨ ගුණ තියෙන කෙනෙක් කියලා එයාව අරියටම අපි දැනගත්තොත් සැකේ එනවද? එයාට යතර දෙනවා. පාසම මත මේ ටික අස් කරලා යන්න. බාහිර දිලා අපි යනවා. අපි දන්නවා එයාගෙන. දන්නේ නැති නිසා අපි ටිකක් කුකුස්සා වාගේ බලනවා මෙයා මොනවාරි කොස්සාරි අරන් යයිද. දන්නේ නැන්නේ සැකයාව. එහෙනම් සම්මාව හරියට දන්නේ නැති නිසා පරිපූර්ණ නැති නිසා තමයි සැකේ ආවේ. එහෙනම් සැකේ මොකද්ද? සම්මාවෙම කොටසක්. සම්මාවේ තවත් ක්‍රියාකාරීත්වයක්. හරියට දැනගත්තේ නැති නිසා අපු එකක්. අර උපාසක මාත්‍ය සකු르දාගාමි කෙනෙක්. ආර්ය කෙනෙක්. හැම මොහොතෙම සම්මාවෙන් ඉන්න කෙනෙක්. ශ්‍රේෂ්ඨ ගුණ තියෙන කෙනෙක්. දැන් එයා කෙරේ සැකෙනවද? ඒක දන්නේ නැහැ. මොකද දන්න අවේලාවාවේ දානශාලාවමයි බලන්නේ මේ මනුස්සය මොනවාරි ගන්න තමයි හැවිල්ලන්නේ. ඇත්තටම එයා බලන්නේ දානශාලාව පිරිසුදු කරලා දෙන්න මට අවස්ථාවක් ලැබුණොත් සංඝයා වෙනුවෙන් මම කැමති වැඩ. ඒකෙන් බලන්නේ. දන්නේ නැති නිසා අපට පේන්නේ අර විදියට. එහෙනම් සම්මාව සතර ඉරියව්වෙන් ජීවිත කාලය පුරාවටම ඒ දැකපු ආර්ය ධර්මය අපේ ජීවිතය පරිපූර්ණ නැති නිසා හරියට අපේ සම්මාව අපි අඳුරන්නේ නැති නිසා ඒ සම්මාව තවත් ක්‍රමයකට ක්‍රියාත්මක වෙනවා. ඒකේ තවත් ප්‍රතිවිරුද්ධ ක්‍රියාකාරීත්වයක් සැකේ කියලා කියන නම. ඒකමයි. ඒ නිසා ඒකත් ඒ සම්මාවෙම ක්‍රියාකාරීත්වයක්නේ. සම්මාව වයින් කළා. අපට අවශ්‍ය මේකනේ නිවැරදි කරන්න. ඒක කමඨාන කරා. ඇයි කමඨාන වැරදෙන්නේ නැත්තේ? ඒක සම්මාවෙම ක්‍රියාවලියක් නිසා ඒ සැකේ කමඨාන කරාම වැරදෙන්නේ නැහැ. වැරදෙන්න විදියක් නැහැ. නැත්තම් අපිට ප්‍රශ්නයක් එනවනේ. සැකේ කමටාන කරම් වැරදෙනවනේ. සම්මාව මේ පැත්තට දාන්න කියන එතකොට උන්වහන්සේ මොකද්ද මේ කියන ධර්මයේ විකෘති එකක් නේ. සම්මාව පැත්තට දාලා සැකේ කමටාන කරන. එතකොට සම්මාව අයින් කරන්නද කියලා බුදුහාඳුරුවා කියලා නැහැ. උන්වහන්සේ කියනවා සම්මාව ඒක සම්මාව නම් සම්මාව අයින් කරලා නැන්නේ අපි. සම්මාවේ ක්‍රියාකාරීත්වයත් සම්මාවක් නම් මූදයි රැලි දෙකම එකයි නම් රැලි දිහා බලනින්න කියලා කියන්නේත් මූද බලන්න කියන එක තමයි. ඇයි? රැලි කියලා එකක් නැහැ. මූද බලන්න අපහසුයි. කමක් නැහැ. රැලි දිහා බලන් ඉන්න. හැබැයි රැලි කියන එකත් මූදම තමයි. ඒකෙම ක්‍රියාකාරීත්වයක් තමයි. සම්මාව අරියට ප්‍රත්‍යක්ෂ වෙලා නැති නිසා සම්මාව Taman තුල ඒ දිට්ඨිය පරිපූර්ණ නැති නිසා ඒ පරිපූර්ණ නැති වෙච්ච දෝෂය සැකය කියන නමින් ක්‍රියාත්මක වෙනවා. එහෙනම් ඒ සැකය කමඨාන කරනවා කියලා කියන්නේ එයා ඒ කියන සම්මාවමයි මේ වඩන්නේ. දුර්වල වෙච්ච සම්මාවක්. හරියට තේරුණාම අර ආන්දරෝ කලින් අර නයි අල්ලපු කෙනා දිව්වේ නෑ වාගේ ඒක හරියට දැක්කාම ඒකේ සැකේ යනවා. සැකේ ගිය ගමන් මූදු රැලි කියන එකත් මූදම තමයි. ඒ මූදෙම ක්‍රියාකාරීත්වය තමයි කෙනෙක්ට තියෙන. ඒ කියන්නේ සැකයයි සම්මාවයි දෙකම එකයි. ඒ කියන්නේ අපි ඍණිවන් පාණ්ඩ සුදුසුකම් ලැබුවා. සරල කමඨාන. ප්‍රඥාව මැදි නිසා අපට තේරුන්නේ දැන් තේරුණා. දැන් වඩන්න. වෙන මොකක් තියනවද ප්‍රශ්න ගැටලු? හොඳයි එහෙනම්. දරුවන් සරණයි.